වෙනසෝ සහාය පසුගිය විනාඩි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ජනහද සිත්තම් සූතික ජනකලා ඉසෝ රංග සභා තාලනයකම් රස විඳින ජනහද සිත්තම් සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. සංගීතය කිසිදු හැදෑරීමකින් තොරව ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන් කලා මාධ්‍යයක්. ලෝකේ හැම රටකම පාන්නේ කිසියම් හෝ සංගීත ශෛලියක් දැක්ගන්ට ලැබෙනවා. අපි ජීවත් වෙන මේ ආසියානු කරේ ආසියානු සංස්කෘතියෙන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච විවිධ සංගීත විලාසයන් ගණනාවක් ඇසුරු කරන්නට ලැබෙනවා. ආසියානු සංගීතය ආසියාවේ ජීවත් වෙන මිනිසුන් සහ ඔවුන්ගේ සංස්කෘතීන් තරමටම විශාල ඒ වගේම අනන්‍යතාවකුත් දක්නට ලැබෙනවා. ආසියාවේ බුදුදහම ප්‍රචලිත තවත් එක් රාජ්‍යයක් හැටියට තමයි නේපාලය අපට හඳුනගන්න පුළුවන් වෙන්නේ. රිදීමය උස්කඳු මුදුන් හා දර්ශනීය තනිතලා බින් නේපාලයේ සුන්දරත්වය ඔප්නංවනවා. ඒ විතරක් නෙවෙයි. නේපාලයේ ශාස්ත්‍රීය සංගීතය සහ ජන සංගීතයක්. එරට සංස්කෘතියේ ආවේනික මුහුණුවරක් පෙන්වන කරන කදිම කලා මාධ්‍යයක්. පරිසරයත් එක්ක ගැටෙමින් දුක, කඳුල, සිනහව, වේදනාව අසුරු කරගෙන සංගීත නිර්මාණයන් සිදු කිරීමට නේපාලයේ සංගීතඥයන් බොහෝසේ උත්සාහ ගන්නවා. පුද්ගලයෙකුගේ ජීවිතයේ එක් සුවිශේෂී අවස්ථාවක් හැටියට තමයි Tamange විවාහ මංගල්‍ය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. නේපාලවැසියොත් මේ වගේම සුබ කටයුත්තකදී සංගීතය මුල් කරගෙන ගීත නිර්මාණත් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. විවාහපත් යුවල සතුටු කරන්න, ආශිර්වාද කරන්න. ඒ වගේම ඇවිල්ලා ඉන්න පිරිසගේ විනෝදයට රසංසු ගායනාවන් ඔවුන් ඉදිරිපත් කරනවා. දැන් අපි අහන්න යන්නේ නේපාල වැසියන් Tamanගේ විවාහ මංගල්‍ය උත්සවයකදී ඉදිරිපත් කරන එක් ගායනා විලාසයක්. නේපාලයේ වගේම ලංකාවෙත් මේ ජනහා ශාස්ත්‍රීය සංගීතය ඇසුරු කරන ඒවා රසවිඳින පිරිස බොහොමයි. මෙතනදී බෙරයට ලැබෙන්නේ ප්‍රමුඛ තැනක්. ලංකාවේ බෙර සම්ප්‍රදායට වසර 2500ක පමණ ඉතිහාසයක් තියෙන බවයි පිළිගැනීම. ඒ අතුරින් උඩරට සම්ප්‍රදායේ ප්‍රධාන අවනග්ග භාණ්ඩය වෙන ගැටබෙරය දේශීය සංගීතයේදී වැදගත්ම සංගීත භාණ්ඩයක්. පජ්ජිත් තොන්නම් කියන සතර බීජාක්ෂරයන් මතු කරන ගැටලිරේ හනහා පදසුරල් අපට බොහෝම හුරු පුරුදුයි. ඒ විතරක් නෙමෙයි මගුල් දෙන වාදනයන් සතර වට්ටම් අඟුලියා පද කියන වාදන අංගයන් මේ ගැටබෙරෙන් වාදනය කරන ශාස්ත්‍රීය පද කොටස් විවිධ ලයමානයන් තිත් ප්‍රභේද ඇසුරු කරගෙන මේ පද කොටස් දයන අතරේ ශිල්පියාගේ ශාස්ත්‍රීය ඥානය හා කුසලතාව අපට දකින්න පුළුවන්. දැන් අපි මේ අහන්න යන්නේ ගැටබර වාදකයෙකු විසින් බොහොම රහත වාදනය කරපු අඟුලියා පදයයි. වාසියත් මහන්සියත් නිවා ගන්නට යොදාගත්තු ජන කවිය විවිධ ශේෂ්ත්‍රයන් වෘත්තීන් ඔස්සේ නිර්මාණය වෙලා තියෙනවා. මේ ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ යම් ජන කොට්ටාසයක සිතුම් පැතුම් දුක සැප ඇදහිලි ජීවනෝපායන් ආගමික පසුබිම තමයි මේ ජන කවියට මූල බීජ සපයන්නේ. මේ ජන කවිය මුඛ પરම්පරාගතව පැවතාවක් හැටියට තමයි පිළිගන්නේ. ඔව් ඒ හින්දාම ජන කවිය ජන ශ්‍රුතියක් හැටියටත් පිළිගැනෙනවා. කටින් කට ප්‍රවතාවත් ජන කවියේ නාද රටාවන් පදවැල් නොවෙනස්ව ගැමියෝ පවත්වාගෙන ආවා. ඇතැම් විට කවියෙන් කවියට ගායකයාගෙන් ගායකයාට යම් යම් වෙනස්කම් ඇති වුණා. පැල් කවි, පතල් කවි, පාරු කවි, නෙළුම් කවි, කරත්ත කවි මේ දහසකුත් එකක් ජන කවි ප්‍රභේද තුලින් කීපයක්. අද ජනකවි කීපයක් අපට ගායනා කරලා පෙන්වන්න. හඟුවන් කෙත WM රම්මණිකා නන්ද. ඕඩින් සිටිනා වාටින් පිටින සමදේවියෝ ආරා කරා පිටින සමදේවියෝ ආරා කරා ගුරු බබා සෙන්තඩ ගල වාසිනා බබා සෙන්තඩ ගල ජනහද සිතා වරන් කවියක් තමයි ඔබේ ඇහුනේ ගැණියෝ නිලුමට ගොඩ බහිනකොට ඉරෙන් හඳින් පොළොමයි කාන්තාවකින් වගේම දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසර අරගෙන තමයි වැඩට මුල පුරන්නේ. කවියක් ගායනා කරලා නෙළුම අවසානයේ ආශිර්වාදයක් ඔවුන් ලබාගත්. මේ විදිහට නෙළුමට පිවිසෙන ගැමියෝ ගොයම් නෙලන කොටත් කයියක් කියන්න අමතක කරේ නැහැ. ඔවුන්ගේ මුවගට කවි ගායනයක් පැමිණි නිරායාසයෙන් ලඳසා මුලා සතලිස් නැති කපා සිට මෙදා पति कुरा कम देवियो පැට දෙන්ට නලසක් නැති ලෙසට කාඩිනා WM රම්මණිකා නෙන්නේ ජනහද සිත්තම් පාලි තාක්ෂණයෙන් බොහෝම පිරිපුන් පළාතක් තමයි දුරංගල ප්‍රදේශය. කුඩා වැව් බොහෝමයක් මේ පිදුරංගල පුරා දක්නට ලැබෙනවා. 66 හැවිරිදී එම් සෝමාවතී නන්දා අපට කියලා පෙන්නවා මේ ප්‍රදේශයේ පිහිටි මාළියේ වැව ගැන කියවෙන හරි අපූර්ව කවියක්. පෙරා පෙරා දීපරා සුදුමයි And i හද සිත ජන සංගීතයේ නන්දිසිතුරු අරගෙන අපි හැම සෙනසුරාදාකම සවස 6:45ට ඔබ ඉන්නේ සවුවට එනවා. මේ රසවිඳින ජනගී සිත්තම් වලට වඩා වැඩියමක් රසවිඳින්න අධ්‍යාපන අවශ්‍යතා සඳහා කරුණු ලබා ගන්න, ඒ වගේම නරඹන්න අවශ්‍ය නම් ඔබට ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන්න පුළුවන්. අපිව අමතන්න පුළුවන්. අපේ ලිපිනය ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය 15 වන මහල සූරුපාය බත්තරමුල්ල. දුරකථනය 0.112 ජනහද සිත්තම් සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු බාහිර පිටිගත කිරීම අනුපිය කුමාර සිංහ නාද තුලනය නලින් සම්පත් කරුණාසේන සමග වජිර ප්‍රේමතිලක පිටපත මිහිරි අනුරාධා පල්ලිය ගුරු වැඩසටහන නිෂ්පාදන සම්බන්ධී කරගෙන දමයන්ති කොළඹදී නිෂ්පාදන සහාය මිතිලා උපේක්ෂා සිරිවෝහින ධර්මසිරි අධිකාරී සමග මිහාන් අභිෂේක් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා දිලීප් කුමාර නානායක්කාර සමග නලින් සම්පත් කරුණාසේන Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ